ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර බාහිර සංස්කෘතියක බලපෑමකට මුහුණ දිය හැකි ප්‍රතිපත්තිමය බලවේගයකට පමණයි. සංස්කෘතිය යනු ඉගෙනගත යුතු දෙයක්. එය සදාකාලිකත් නැහැ. නිරන්තරයෙන් සංස්කෘතිය වෙනස් වෙනවා. එවිට රටක ශිෂ්ටාචාරයට සංස්කෘතියෙන් ජන සමාජයට විවිධ රසවත් අත්දැකීම් එකතු වෙනවා. සංගීතයත් හෙබඳු සංස්කෘතික කලාංගයක්. අපි මෙසේ අරඹමු ඉරිදා සංග්‍රහය. පාලකයා වන්නේ බහුතරය අවනත කරගත් තැනැත්තයි. බහුතරය ධර්මයෙහි පිහිටන විට නියමුවා වන්නේ ධාර්මික තැනැත්තායි. ධාර්මිකයාගේ ජීවිතය ඊටමත් සතුටින් ගෙවන්නට පුළුවන්. ඇතැම් ධාර්මිකයන් පවා දුකේ හෙළෙනවා. නමුත් අපි පතන්නේ ජීවිතය තමන්ගේ ජීවිතය අනුන්ගේ. මේ තමන්ගේ සහ අනුන්ගේ ජීවිත ඔපවත් වේවා යනුවෙන් ආචාර්ය අමරදේවයන් එදවස ගැයූ ගීතයක් මේ ගීතය ජනක සහ මංජු චිත්‍රපටයට ඇතුළත් වුණේ. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ KAW පෙරේරා කලා ශිල්පියා විසින්. ආචාර්ය අජන්තා රණසිංහ විසින් ලියන ලද මේ ගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් ඔපවත් වුණා. මේ ආචාර්ය අමරදේව මට දැයි ඈත ඉඳන් අසවනා මට අනගත නුය පුතේ මේ එදා ඇගේ හදින් මා ඇසුරාවලයි ඈත කඳුලැලි රැඳි රැඳි මගේ තනියට ළඟ හිමි මහා සුසුම් විහාර අධ්‍යාත්ම මූලස්ථානය වූ කලි හෘදය මන්දිරයයි. ශුද්ධ අධ්‍යාත්ම මූලස්ථානය වූ කලි හෘදය මන්දිරයයි. හදවත හැඟීම් සියුම් කල්පනා පරිකල්පනය දයාද අල්විස් නම් වූ ගීපද රචිකාවක් ගුවන් විදුලියේ සේවය කළා. ඇය ගීත ගණනාවක් ලියා තිබෙනවා. ඇය විසින් ලියන ලද එක් ගීතයක් මල්කාන්ති නන්දසිරි ගායන ශිල්පිනිය ගැයුවා. ඒ ගීතය අතිශය ජනප්‍රිය වුණා ඒ කාලේ. එයට පිළිතුරු ගීතයක් මහාචාර්ය සනත් නන්දසිරි මෙසේ ගායනා කළා. ගීත දෙකේම සංගීතයත් සනත් නන්දසිරි සංගීතවේදියාගේ මේ සනත් නන්දසිරිගේ කටහඬ. සහසක් පැතුමන් නැත මා පැතුයි එක්ම පැතුම පමන කිහිත රැඳුනි අද අඹ වෙහි අද සඳ වැනි නෑ මතකයි සිරිතලදා වැන්දා මතකයි සිරිතලදා ඇස කඳු ලැබීමෙන් කිස පිනිබින්දු පිරිසිදු නාමල් දෝසෙහි රඳු ඇස කඳු ලැබීමෙන් කිස පිනිබින්දු පිරිසිදු නාමල් දෝසෙහි රඳු විදුමත් පැතුමත් කඳුලට හරවා මතකයි ඔබ පාමුල වැටුණා මතකයි ඔබ පාමුල සහසත් පැතුමක් නැත මා පැතුම් එකම පැතුම පමණ කිහිද රැඳුනේ අද අඹලේ අද සඳ වැනි නෑනේ මතකයි සිරිදලදා වැන්දා මතකයි සිරිදලදා හිමි සතුට මිහිරි සිත පුරවා තැවෙමු හඬ මේ භවය පුරා මතු භවයේ මගෙන නාවනු මන අදට වඩා අනුකම්පාවෙන් අදට වඩා අනුකම්පාවෙන් සහසත් වැතුමන් නැත මා පැතුවේ එකම පැතුම පමණ කිහිත රැඳුනේ අද අඹරේ අද සඳ වැනි නෑ මතකයි සිරිදලදා වැන්දා මතකයි සිරිදලදා වැන්දා මතකයි සිරිදලදා වැන්දා මතකයි ඔබ වහන්සේගේ අපරිමිත ප්‍රේමයේ පණිවිඩය ලොව අප්‍රමාණ වූ කටහඬවල් වලින් ප්‍රකාශයට පත් කළ මැනවි. අපරිමිත ප්‍රේමය, අපරිමිත සෙනෙහස හැමෝම හොයන්නේ එයයි. බොහෝ අයට නොලැබෙන්නේත් එම සෙනෙහසයි. කෙසේ වුණත් ආචාර්ය අජන්තා රණසිංහ විසින් ලියන ලද ගීතයක් කලනි පෙරේරා සංගීත වේදියා නිර්මාණය කළා මනහර තනුවකින් කාලනි පෙරේරා ගුවන් විදුලියේ ඒ කාලේ ඊටම දක්ෂ වයලීන වාදකයෙක්. අදටත් ගුවන් විදුලි පටගත කිරීම, තැටිගත කිරීම වලදී ඔහුගේ සහාය අපට ලැබෙනවා. මේ ගීතය ගායනා කළේ විශාරද අමරසිරි පිරිස්. Thank you. සෙක මලක් පෙරීලා උඩහති සවුවේ පාළු අකීකරු මගේ හිත ලකරනවා සිනහනානුනන කරුණාවක් නැති මල් ගැන ඇයි හිත පිරියවරන්නේ පෙලීලා උඩහත් සවුවේ ආලු අකීකරු මගේ හිත නැතෙනවා ගමේට වෙද්දී අපේම මන් පිටගම් යනවා පරලොවෙනා එක් මලක් දෙහිලා උදා කිසවුනේ ආරු අකීකරු මගේ හිතලා සැරෙනවා ගැන ඇයි හිත පිරිය වඩන්නේ සතුරෙකුට කළ නොහැකි හානිය අපට ගෙන දෙයි නරක සිතුවිලි කාරුණික නම් අපගේ සිතුවිලි කිසිවෙකුට ඉටු කළ නොහැකිසේ ඉටු කරයි උපකාර අපටම ජැක් කෝන්ෆීල්ඩ්ගේ බුද්දාස් ලිටල් ඉන්ස්ට්‍රක්ෂන් බුක් මෙය සිංහලට පෙරලා තිබෙනවා නයනාශාමලි රාජපක්ෂ සැනසෙල්ලට බුදු වදනක් හැටියටයි. ඒ කවියක තමයි මේ අදහස තියෙන්නේ. ලෝකයේ නරක සිතුවිලි ඉවත් වී ආදරය කරුණාව පුරා පැතිරේවා. එහිදී సౌందර්ය ඊට වැදගත්. ඉරිදා සංග්‍රහයට අප තෝරගන්නවා මේ ගීතය මේ ගීතය ඇතුළත් උනේ බිනරමලි චිත්‍රපටයටයි බිනරමලි මුදලි නායක සෝමරත්නයන්ගේ නිර්මාණයක් මේ ගීතයත් රචනා කළේ ඔහු සෝමදාස ඇල්විටිකල මේ විශාරද සංගීතවේදියාගේ සංගීතයෙන් ඔදවත් තෙදවත් වූ මේ චිත්‍රපටයේ අප අසන්නට යන ගීතය අතිශය ජනකාන්ත ගීතයක්. සුජාතා අත්නායක ඇතුළු පිරිසක් මේ ගීතය ගයන්නේ. අද එකිනෙකාට පාඩම් වන පරිද්දෙන් ක්‍රියා කළ යුතු වෙති. එසේම එකිනෙකා විවේචනය කළ යුතු අතර ඔවුනොවුන් වැරදි වලින් මුදවා ගැනීමට උත්සාහ කළ යුතු වෙයි. ෆෙඩ්රික් නීච්ෂේ නම් වූ දාර්ශනිකයා එසේ කියන විට ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මෙසේ කියනවා. උතුම් දෙයක් වන මිතුරුකම ආත්මාර්ථයෙන් කිලිටි නොකල යුතුයයි. ආදරය, සෙනෙහස, ප්‍රේමය, ආලය මේ වචන වලින් ඔප් නැගෙන සංකල්ප, අදහස්, ආලෝචනා ආත්මාර්ථයෙන් කිලිටි කරගත යුතු වන්නේ නැහැ. సౌందర్యකාමී රස නිවේෂණයකට කණ්ඩායම් ගීතයක් මේ කණ්ඩායම් ගීතය ප්‍රසිද්ධ වූ ගීතයක් ගීතය රචනා කර තිබෙන්නේ රොලින්සන් ෆර්ඩිනැන්ඩු විසින් ගීතයේ ගායනය සංගීතය ඉදිරිපත් කිරීම ලා බම්බාස් ගායක කණ්ඩායමයි. Hallelujah, Diana, Bulan Petak Kapala, Rasa දෙකොළ පෙන්නලා ඉගිරිසිනාව පාලා මම ඉන්නවද කළා අනිත් පැත්ත බලාලා යනවනේ මාළුවර වැන්දෙලා යනවනේ මාළුවර වැන්දෙලා කලේ උකුලේ තියාලා උකුලක් පිටක් කපාලා දසන් දෙකොළ පෙන්නලා ඉගිරිසිනාව පාලා මම ඉන්නවද කළා අනිත් පැත්ත බලාලා වන වනේ මානුවර වැටිලා ඉමිදිරියෙන් පිපිරෙන්නේ පිපිරෙන්නේ කම්මාලේ ඔබ වන්නේ ඔබ වන්නේ කලින් තරම් පැසයන්නේ පැසයන්නේ සිය පුරවා ආගෙට එන්නේ Valeu, mulher de කුලත් වෙතක් කපාල ලසන්ත කුල වෙන්නල ඉකිරිසිනාව බාල මම ඉන්නවදදල අනිකත් බලාලා යන්න මනේ මානුවර වැඩිලා යන වනේ මානුවර වැඩිලා ආක බලාලා ඇයි ලනුනේ මොකුළු ලෙසින් දිනෙන්නේ අපි සමගින් එන්න අනේ නැවරව් මේ අපි යන්නේ වන රොන්ද එන විට කාලයි වර වදන පාන දවා ගඳ ලැබුණු මැණිකලද සුවනින්ද මැණිකලද සුවනින්ද මැණිකලද භාවනා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල නවයයි විනාඩි 35යි තත්පර 42යි 91.7 91.9 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය